අපි ඊට සති කීපයකට කලින් ඉඳලා පටන් ගත්ත ඒ ධර්ම සාකච්ඡාව කරන අවස්ථාවටයි මේ ලැබිලා ඉන්නේ. ඉතින් මේ මේ අවස්ථාවේදී අපි අර අපේ භාවනා ගමන දියුණු කර ගැනීම පිණිස තියෙන ගැටලු එහෙම නැත්නම් අපේ ජීවිතේට මේ ධර්මය භාවිතා කරනකොට පුරුදු කරනකොට අන්න එතනදී අපිට තියෙන ගැටලු මොනවද කියලා සාකච්ඡා කරන්නට යොදවගෙන තියෙන වෙලාව හැටියට දක්වන්ට මතක් කරන්න පුළුවන්. ඉතින් පහුගිය සති දෙක තුලදී මූලාරම්භයක් වශයෙන් අර සතිපට්ඨාන සූත්‍රය ආදක කරගත්ත විදිහට කතා කරමු කියලා යෝජනා වෙච්ච හන්දා ඒකට අදාළව කතා කරා. බාගදා ඔයත්තන්ට මතකයක් ඇති භාවනාව කියන දේ අපිට අර එක්තරා විදිහක කාරණාවක් නැත්තම් භාවනා මෙට්ටදි විතරක් මේ කියන සතිපට්ඨානය හෝ සිහිය දියුණු කිරීම හෝ විපස්සනාව කියන දේ දියුණු කරගන්නට අපි හිතාගෙන හිටිය නමුත් අපිට හැඟෙන අපිට තේරෙන නමුත් යෝජනාවක් හැටියට මං කළා සාමාන්‍ය ජීවිතයේදී පවා ওই සිහිය භාවිතා කරන එක සිහියෙන් ඉන්න එක එදිනෙදා ජීවිතයේදී භාවිතා කරන ආවිච්චි කරන පුරුදු කරන මෙවලමක් තරමට පුරුදු වුණා නම් හොඳයි එහෙම වුණා නම් ලේසියි කියලා භාවනාවට යන්න. ඉතින් ඔය අර්ථයෙන් පහුගිය ටිකේම ඇත්තම කිව්වොත් එහෙම කතා කළේ සාමාන්‍ය ජීවිතයට මේ සිහිය අරගන්නේ කොහොමද? සාමාන්‍ය ජීවිතයේදී සිහිය භාවිතා කරන්නේ කොහොමද? පාවිච්චි කරන්නේ කොහොමද පුරුදු කරන්නේ කොහොමද යන ආදියයි මේක එතකොට මූලිකවම මම බලාපොරොත්තු වෙච්ච කාරණේ තමයි පින්නතුනි අපි ওই ධර්ම කාරණා සූත්‍රානුකූලව හෝ දේශනාවල් වල ආශ්‍රයෙන් අහලා දැනගෙන තියෙන විත්‍ය මම පිළිගන්නවා එනමුදු අපේ හිත තාමත් ඒ දේ ඒ විදිහටම අනුමත කරන්ට පිළිගන්නේ නැති වෙන්න පුළුවන් සිහිය කියන දේ නම් අපි මෙතනදී කතා කරන්නේ සතිපට්ඨානය නම් අපි සාකච්ඡාවට ලක් කරන්නේ එතකොට සතිපට්ඨානය කියන දේ සිහිය පිහිටුවා ගැනීම කියන දේ ඒකේ කියන කාරණාව මගේ වැටහීමේ හැටියට අපි නිතර නිතර භාවිතයට ගන්න දෙයක් වුණොත් මේක අපිට කරගන්න ලේසි. එහෙම නැතිනම් ඒකේ තියෙන මූලිකවම අභ්‍යාසයන් භාවනාවේදීම සිදු කරන්නට සිද්ධවීම ටිකක් රළු පරලු සහගත වෙන්ට පුළු ඉතින් ඒ අහන්ද තමයි පහුගේ ටිකේම මං ඔයඇතන්න කිව්වේ අර කරන කියන වැඩ කටයුතුවලදී කරන කියන වචනවලදී තම වෙන්න කියන වචනවලදී කරන වැඩ කටයුතුවලදී තමන්ගේ සිහිය තමන්ගේ අවධානය භාවිතා කරන්න පුරුදුවෙන්ට කියලා ඒක එක පැත්තකින් අපිට සිහියක් ගෙනල දෙනවා වගේම තවත් පැත්තකින් අපේ ජීවිතයේ අපි නොදකපු පැත්තක් නොහිතාපු පැත්තක් තේරුම් ගන්ට අපිව යොමු කරන අවස්ථාවකොත් සැලසේවි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් කොහොම නමුත් ඔය කියන ආකාරයට අපි සිහියෙන් ඉන්නට නැතන් අවධානයෙන්ම කතාබහ කරන්න අවධානයකින්ම වුමනාකමකින්ම වැඩ කටයුතු කරන්න හිතහදාගත්තහම ඒ කියන පළපුරුද්දෙන් යුතු වනහම එතනදී අපි අවධානයට ලක් කරලා තියෙන්නේ ඒ මොහොත තුළ අපි කරන දේ හන්දා. ඒ මොහොත තුළ අපි කියන වචනය හන්දා. ඒ මොහොත තුළ අපි හිතන සිතුවිල්ල හන්දා. අපේ හිත එතකොට ටික කාලයක් යනකොට ඉගෙනගෙන තියේවි, ඉගෙන ගන්නට පුරුදු වේවි. වර්තමාන මොහොත තුළ ජීවත් වෙන්නට අතීතයේ සහ අනාගතයේ කියන දේ ඒ කාරණා දෙකෙන් නිදහස් වෙලා මේ අල්ලන්නට බැරි, ගැට ගහ ගන්නට බැරි. නමුත් වර්තමාන මොහොත තුළ ඉන්නට යම්කිසි විදිහකට ඉගෙන ගන්නට පටන් ගනී. ඉතින් එවන් වූ ආකාරයක පෙරපුහුණු වීම සකස් කරගන්න කෙනෙක්ට තේරෙන්න පුළුවන් තමන්ගේ අතින් යහපතක් වුණා නම් නැත්තම් හරි දෙයක් සිද්ධ වුණා නම් හෝ වැරදි දෙයක් සිද්ධ වුණා නම් ඒක ඒ වෙලාවෙදිම අපිට තේරෙන්නට පුළුවන් හැබැයි සිහිය තිබොත් විතරයි අවධානයේ තිබුණොත් විතරයි බාගදා අපිට අපි අතින් වෙන වැරදි මතක් වෙනවා නැරුවාම නෙවෙයි ඒක වෙලා ඉවරුණාට පස්සේ හෝ ඉවර වෙලා කාලයක් ගියාට පස්සේ නමුත් සිහියෙන් කරන්නේ අපේ ඒ තියෙන ඒ ඒ පරක්කු වීම වගේ කියන කාරණේ එහෙම නැත්නම් ඒ දේ මතක් වෙන්නට තියෙන අර කියනවා ඩිලේ එක කියලා. ඔකට ඒ ප්‍රමාදය අන්න ඒ දේ නැති කරලා දාන්නට අපිට උගන්වන හැටියටයි. උගන්වන කාරණයක් වශයෙන් ඉතින් මේ අතරින් බලනකොට සරල හැටියට කිව්වොත් ආයෙත් පොඩ්ඩක් මතක් කළොත් එහෙම අපේ අතරින් කතා බහේදී වචනයක් වැරදි විදිහට වුණොත් මම යෝජනාවක් හැටියට කළා ඔය ඇත්තන්ට ඒ වචනය වැරදි විදිහට කියුණා කියලා තේරුණා නම් කාට හෝ වේවා ප්‍රශ්නයක් නැහැ. නිහතමානීත්වය කියන දේ පෙරදරි කරගෙන ආයෙත් ඒ වචනයම කියන්ට හැබැයි අර කියාපු අමනාප ස්වභාවයෙන් නෙවෙයි යහපත් වූ ස්වභාවයෙන් මෛත්‍රිය පෙරදරි වෙන විදිහට ඉතින් ඔය කියාපු ඒ විදිහම භවිතා කරන්නට කියලා ආරාධනා කළා තමන් කරන වැඩකටත් ඒ විදිහටම දෙයක් සිද්ධ වුණොතින් ඉතින් මේ මේ මේ අවස්ථාව ගැන මේ කාරණය ගැන පාලියෙන් අර පොඩි වචනයක් වගේ දෙයකුත් කිව්වා කුසලේන පිටීයති කියලා අකුසලයක් වුණා නැතුවම නෙවෙයි ඒ වුණාට ඒක කුසලයකින් වහලා දාන්න කුසලයක ආරෝපණයක් බවට පරිවර්තනය කර ගන්නට අවස්ථාවක් අපිට සලසා ගන්නට හැකියාවක් හම්බ වෙනවා සිහිය දියුණු වෙනවා නම් සිහිය දියුණු කරනවා නම් ඉතින් ඒ කියපු කාරණාවන් වලින් යුක්ත වෙච්ච කෙනා භාවනාවට වාඩි වුණා නම් අන්න ඒ කෙනාට පුළුවන්කමක් හම්බ වෙනවා මේ මොහොත තුල තියෙන දේ ඇත්තටම මොකක්ද කියන එක තේරුම් ගන්නට. හිත දුවනවා නම් ඒ හිත දුවන එක සාමාන්‍යයක් තමයි. ඒ හිත දුවනවා. ඒක මගේ කැමැත්තටද සිද්ධ වෙන්නේ අකමැත්තටද සිද්ධ වෙන්නේ කියන එක නෙවෙයි ඒක තමයි සාමාන්‍ය හිතේ ස්වභාවය එවන් නැතිනම් ශරීරය තේරෙනවා නම් ඒ ශරීරය තේරෙනකොට මේ ශරීරයේ වේදනාවක් තියෙන විදිය මේකේ ඇතුලේ වේදනාවල් තියෙන විදිය තේරෙන්නත් පුළුවන්. ඉතින් අර භාවනාවේ මුල ඉඳලම ඉගැන්නෙන ප්‍රතිපත්තහනේ මුල ඉඳලම අපිට කියලා දෙන මමත්වයෙන් නිදහස් වීම නැත්නම් මමත්වයෙන් නිදහස් වීම ආත්ම සංඥාවෙන් බැහැරවීම කියන කාරණයට තට්ටු කරන්න පටන් ගන්න ඔන්න ඔය වගේ තැන ඉඳලාමයි ඒ කොහොමද අපිට උවමනා වෙන්නේ වේදනාවල් නැති හරීම සැපදායක සහනශීලී බොහෝම නිහඬ නිස්කලංක කිසිම කරදරයක් නැති හුස්මත් හොඳට තේරෙන සමහරක් වෙලාවට ඇඟේ බරත් තේරෙන්නේ නැති පාවෙනෝ වගේ ස්වභාවයකම තියෙන මහා අමුතු ගූඪ දෙයක් වගේ කියලා. හැබැයි සතිපට්ඨානයට අනුකූලව කතා කළොත් එහෙම අපිට පේන දකින දැනෙන දැනගන්න ඒ හැම එකක්ම මේ සතිපට්ඨාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දාලා තියෙනවා. ඒ හැම එකක්ම හේතු වෙනවලු ශෝක පරිද්දවාණං සමතික්කමාය, දුක්ඛ දෝමනසාණං අත්ංගමාය, නිබ්බානස්ස සච්චිකිරියාය කියලා කියන මේ ඕනම පැත්තකට. ශෝකයන්ගෙන් නිදහස් වෙන්නට, එහෙම නැත්නම් දුක් දොම්නස් වලින් නිදහස් වෙන්නට, එහෙමත් නැතිනම් නිවන් දකින්නට කියන මේ හැම කාරණාවක්ම සිද්ධ කරගන්නට පුළුවන් සිද්ධ වෙන එක දෙයක් තියෙනවද ඒ හැම එකක්ම සිද්ධ කරන්න පුළුවන් එකම මාර්ගයක් තියෙනවද කියලා අහුවොත් එහෙම අන්න එතනයි බුදුහාමුදුරුවෝ කියලා දෙන්නේ ඒ කායනෝ භික්ඛවේ අයම් අගෝ සත්තානං විසුද්ධියාව මේ එකම මාර්ගයක් තියෙනවා ඒ එකම මාර්ගය තමයි මේ සතර සතිපට්ඨානයේ යෙදීම කියලා. ඉතින් ওই කියන සතිපට්ඨානයේ යෙදෙන්න අර විදිහට සාමාන්‍ය ජීවිතයේදී පවා සිහියට අවධානයක් දෙන විදිහට උත්සාහ කරන කෙනා ඇත්තටම දියුණු කරන්න පටන් ගන්න ඔය කියන සතිපට්ඨානයම තමයි. අපිට ඉතින් මූලිකව බැරි වෙන්නට පුළුවන් ඒක සතිපට්ඨාන සූත්‍රය. කොහෙට දෝ මේක දාගන්නේ කියලා හිතෙන්ට ප්‍රශ්නයක් නැහැ. තමන් ඉන්නේ දෙගිඩියාවෙන් නම් ටිකක් තේරුම් ගන්න ඕනේ මම දැන් ඉන්නේ දෙගිඩියාවෙන් සැකෙන් කියලා. එච්චරයි. ඒක දැනගන්න පමණින්ම ඒක දැනගත ස්වභාවයෙන්ම අපිට ඒ දුකෙන් නිදහස් වෙන්නට පුළුවන් හැකියාවක් තියෙනවා. නමුත් අපි කැමති නැහැ ඒක ඒ විදිහට සිද්ධ වෙනවට ගොඩක් වෙලාවට මොකද භාවනාවට වාඩි වුණාම සිතවිලි තියෙනවා නම් ඒකට මනාප නැහැ. ඇඟේ වේදනාව තියෙනවා නම් ඒකට මනාප නැහැ. සමහරක් විට හොඳ හුස්ම තියෙනවා නම් ඒකට මනාපත් නැහැ. සමහරක් විට නිින්ද යනවා නම් ඒකට මනාපත් නැහැ. සමහරක් නිින්ද යන්නේ නැත්නම් ඒකට මනාපත් නැහැ. මේ තමයි අපේ මේ හැම දෙයකටම පිටිපස්සෙන් ඉඳලා අපි අර තල්ලු කරන අර අපේ පිටිපස්සේ ඉන්න දෙවෙනි පුරුෂයා තණ්හාව කියන දේ. තණ්හායි ဒ ුතියෝ උපරිසෝ දීගමද්ධාන සංසාරම් කියලායි පාළියේ තියෙන්නේ. ඉතින් අපි මේ දුකට ඇදලා දාන තණ්හාව හේරුම් අරගෙන ඒකෙන් නිදහස් වෙන මාර්ගයයි ඔය කියන සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරලා තියෙන ආකාරයට පුරුදු කරන්ට වුණාම අපි අපේ ජීවිත ක්‍රියාත්මක වෙගෙන යනවා. ඉතින් කොහොම හරි කමක් නැහැ. ඔය කියන ආකාරයෙන් අපි මේක මේ කියන සතිපට්ඨානය පුරුදු කරගෙන යනකොට ඒ පුරුදු කරගෙන යෑමට ඊළඟට එන බාධකයන් හැටියට මම දකින්නේ ගොඩක් වෙලාට අපි ගාව තියෙන අදහස් ඇත්තටම කියනවා නම් සමහරක් වෙලාවට අපි ගාව තියෙන අදහස් වලින් අපි ඇත්තටම දන්නවා වෙන්න පුළුවන් මට සිහිය මෙහෙම දියුණු වීමක් තියෙනවා කියලා ඒ වුණාට කවුරු හරි කෙනෙක් මේක ගැන සමීක්ෂණයක් කරලා නැතිනම් හෝ පරීක්ෂණයක් කරලා නැතිනම් හෝ කියලා නැතිනම් හෝ අර තමන්ගේ දකින දේ හෝ දැනගන්න දේ විශ්වාස කරන්නට නැලි වෙන ස්වභාවයක් තියෙනවා අපේ. ඒක විශ්වාස නොකරනවා. ඒ දේ කොහොම වුණත් වෙන කෙනෙක් ගෙනුත් අර ඔකට ඉංග්‍රීසියෙන් කියනවා වෙරිෆයි කරගන්නවා වගේ වචන මම හිතන්නේ. අන්න එහෙම එකක් අවශ්‍ය භාවයක් වගේ අපේ තියෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම කියනවා නම් හේනපොළ නායක හමුදුරන්ගේ පොතේ තිබ්බා මෙන්න මෙහෙම වචනයක්. අපේ ජීවිත තුළ ඇත්තටම අපි දුක් විඳින්නේ අපි හදාගත්ත අපේම පවුරු වල හිර වෙලා. අපි මේ පවුරු අයින් කරන්න කැමති නැහැ. හේතුව එහෙම අයින් කරපුවොත් එහෙම අපි හිතන්නේ අපිට තේරෙන්නේ අපිට තිබිච්ච දේවල් ටික නැති වුණා නමුත් අපි දුක් ඔය කියන පවුරු අතර හිර වෙලා ඉන්න හන්දමයි. ඉතින් කොහොම නමුත් අර අපි ගාව තියෙන අදහස් ගොඩක්ම කියනවා නම් අපේ ඒ අත්දැකීමට පාදක වෙච්ච අදහස් වලට වඩා වෙනත් අයගෙන් හෝ වෙනත් දේශනාවන් වලින් හෝ වෙනත් පොතපතින් ගත්ත අදහස් වීමයි තියෙන ලොකුම ප්‍රශ්නේ. එහෙම වුණාම අපි අර දෙගඩියාව කියන කාරණේටයි වැටෙන්නේ ඇත්තටම කිව්වොත්. ස්ථිරත්වයකට වඩා. අන්න එහෙම දෙගෙඩියාවකට පත් වුනහම තමයි මේ ගමන යන්න හරිම අමාරුවක් වෙන්නේ. ඒ දෙගෙඩියාව කියලා කියන ඕකට විචිකිච්ඡාව කියලා කියනවා. ওই සැකය මේ මේ ධර්ම මාර්ගය වහලා දාන්න තරමේ පුළුවන් වෙන තරමේ මහා ලොකු බාධකයක්. ඉතින් අපි කැමති ඒ වුණාට කොහොම නමුත් මේ ධර්ම මාර්ගය තුල කවුරු හරි කෙනෙක්ව මේ ධර්ම මාර්ගයේදී කිට්ටු කරගන්නට, ලං කරගන්නට, ආශ්‍රය කරගන්නට එක්තරා තැනකදී ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ටත් කියනවා බුදුරජාණන් වහන්සේ මේ ධර්ම මාර්ගයේ භාගයක්ම තියෙන්නේ කල්යාණ මිත්‍රයා මතනේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මා හේවං ආනන්ද මා හේවං ආනන්ද. එහෙම කියන්නේ පානන්ද. එහෙම කියන්නේ පා මේ ධර්ම මාර්ගයේ සම්පූර්ණම ගමන යන්නේ කල්යාණ මිත්‍රයා මතයි කියලා. ඉතින් ඔය කියන කාරණාව ඉන්හාට විස්තර වුණේ නැහැ හරියකට මට හම්බ වුණේ නැහැ පෙළේදී. පස්සේදී ඉතින් ගොඩක් හොයන්ට කරන්ට වුණා ඒක ගැන. අවසානයේදී ආනන්ද මහරහතන් වහන්සේ ඔයත්ෝ දන්නවා ඇති බුදුරජාණන් වහන්සේ නිර්නිවන් පාල මාස කිහිපයකට පස්සේ රහතන් වහන්සේ නමක් බවට උන්වහන්සේගේ හිතපත් කරගත්තා. අන්න ඊළඟට කියාපු ඒ ගාථාවල තේර ගාථාවල එක ගාථාවක් තමයි මම අද මාතෘකාව කරගත්තේ. ඒ ගාථාව මෙහෙමයි අබ්බතීත සහායස්ස අතීතගත සතුනෝ මට හිටපු සහායට හිටපු යාළුවෝ දෙන්න නැති වුණා. අතීතගත සතුනෝ සාස්ෘණවරයාණන් වහන්සේත් අතීතයට ගියා. නති ඒතාදි සංවිත්තං මොන පැත්තකවත් මට යාළුවෙක් නෑ යථා කායගත සති. හැබැයි මේ කියන කයනුපස්සනාව හැරෙන්න කියලා. අන්න ඒකයි පින්නතුනේ මේ කියන සතිපට්ඨානය මේ තරමටම අපිට වැදගත් වෙන්නේ. මොකද මේ ශරීරය අපෙන් අයින් වෙලා යන්නේ ඇත්තටම අපි මේ ශරීරයෙන් අයින් වෙන වෙලාවට තමයි. වතක් කකුලක් කැඩෙන්න නම් පුළුවන් ඒක වෙනයි. ඉල්ලක් කපන්න පුළුවන් ඒකත් වෙනයි. නමුත් සම්පූර්ණයෙන්ම මේ ශරීරයෙන් අපි බැහැර වෙන්නේ අපි මිය යදින වෙලාවටයි. මේකෙන් අයින් වෙන වෙලාවට. එතකන් මේ ශරීරය තමයි අපිත් එක්ක මේ ගමන යන්නේ. අපි කොහාටද යන්නේ මේ මේකත් ඒ තැනේ තියෙනවා. ශරීරයේ තියෙන හිඳම තමයි අපි යන්නේ. එතකොට අපි ඉගෙන ගත්තොත් එහෙම මේ ශරීරයත් එක්ක මේ ගමන යන්න මිතුරෙක් හැටියට සලකලා මේ ගමන යන්න අපිට ලේසි වෙනවා. අන්න ඒකයි පහුගිය දවස් ටිකේම මම ඔයයන්ට කියන්න උත්සාහ කළේ ඔය එන වේදනාවල් ටික බොහොම මිත්‍රශීලී ලීලාවෙන් බාර ගන්න ඔය දැනෙන දැනීම් ටික සුඛ හෝ වේවා දුක් හෝ වේවා දුක්ඛම සුඛ හෝ වේවා එහෙම නැත්නම් සැපසහගත වේදනාවක් හරි වින්දනයක් හරි වේවා දුක්සහගත වේදනාවක් වින්දනයක් හෝ වේවා සැපත් නැති දුකත් නැති හරියට නිකන් ආනාපානය වගේ වේදනාවක් හෝ වේවා ඒ හැම එකක්ම සමසිතින් දකින්න ඉගෙන ගන්න ඕනේ කියලා. ඒ හැම එකක්ම අර මෛත්‍රිය මුසු වෙච්ච මෛත්‍රිය පෙරදරි වෙච්ච අදහසකින් ඒ ඒ විදිහේ බැල්මකින් අනුමත කරන්න. ඊළඟට මේ ශරීරයේ පාදක කරගත්ත මේ ජීවිතය තුළ අපිට තේරෙන්න පටන් ගැනීම සිතුවිලි කියනවා එව්වා එහෙම දුවනවා හිත දුවනවා ආයෙ එනවා. ඒ හිත පැත්තට ගියොත් එහෙම අන්න ඒ පැත්ත ගැනත් කිව්වේ කොහොමද? ඒ හැම එකටම සාදර වෙන්න අර ස්වාමීන් වහන්සේගේ වචනයෙන්ම කියනවා නම් ඒ දේට සාදර වෙන්න ඒ දේට මනාප වෙන්න. ඒ මනාප වුණාට පස්සේ සාදර වුණාට පස්සේ අපිට පුළුවන්කමක් හම්බෙනවා ඒ දුවන හිත දුවන කම්ම මධ්‍යස්ත වෙන්න. මේ හිතේ ස්වභාවය දුවනවා තමයි කියලා දැනගෙනම දැක දැකම මධ්‍යස්ත වෙන්න. එතකොට අපි අපේ අර මිතුරා ඒ මිත්‍රයාව දැන් ටික ටික ප්‍රකට කරගන්න මේ අවස්ථාවටයි කිට්ටු වෙන්නේ. ඒ කියන්නේ මොකද්ද මේ ශරීරයට කිට්ටු වෙන්න යනවා. අපි මේ ශරීරය දැනගන්නට යනවා. ඒ ශරීරයට දැනගන්ට වුණාම මේ ශරීරයේ තීරෙන්ට වුණාම ඒක තුල තියෙන දේවල් තේරෙන්න පටන් ගන්නවා. ඒක තුල තියෙන දේවල් මීට කලිනුත් අපිට අපිට තේරුණා නැතුව නෙවෙයි ඒ වුණාට මීට කලින් ඒ ඒ දේවල් තේරෙනකොට අපි ඒවට මනාප අපි ඒවට අකමැති වුණා. ඒවා ප්‍රතික්ෂේප කරන්න, බැහැර කරන්න, අයින් කළා දාන්න පුළුවන් තරම් උත්සාහ කළා වගේම තවත් පැත්තකින් අපිට මනාප දෙයක් ඇස ගැටුනොත් හරි අපේ මන ආශ්‍රයට ආවොත් එහෙම ඒ දේ අපේ කරගන්න අපි උත්සාහ කරන්න පටන් දැන් බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාවට අනුවයි අපිට කියලා දෙන්නේ නෑ පුතේ ඒව ඔක්කොම ටික තියෙන ඕගොල්ලන්ට සිහිය ඇති කරගන්න බලන්න ওই සතිපට්ඨාන සූත්‍රයේ ඔය කියලා දෙන ඔය හැම භාවනා ක්‍රමයකම අවසානයේදී තියෙනවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති යාව දේව ඥානමත්තාය පතිසති මත්තාය ඔන්නෝම කියන නැත්කින්චි ලෝකේ උපාදිති මේ එකක්වත් උපාදාන කරගන්නට තියෙනව නෙවෙයි අපිට මේ ශරීරයේ දැනෙනවා නම් වේදනාව දැනෙනවා නම් ආනාපානය දැනෙනවා නම් ඊට පස්සේ සීතුවිලි එහෙම දුවනවා නම් ඒ හැම එකක්ම මේ සිහිය ඇති කරගන්න තැනට ගන්නටයි බුදුහාමුදුරන්ගේ යෝජනාව නමුත් අද වෙනකොට අපි නැත්තම් මේ තාක් අපි අපේ ජීවිත තුළ සමහරක් වෙලාවට පුරුදු කරලා තියෙන්න පුළුවන් සමහර සමහර කාරණා උපේක්ෂාවට එන්න ඔය වගේ එහෙම කියන කාරණාවකට එන්නත් දැන හෝ නොදැන නමුත් සමහර ගොඩක් කාරණා වගේ උපේක්ෂාවකට එනවාට වඩා ඒ වගේ දුක ඇති කරගන්නට ශෝකයක් වැඩි කරගන්නට හේතු වෙන තරමට පුරුදු කළා වෙන්න පුළුවන්. ඉතින් සතිපට්ඨානයෙන් පින්නතනි උගන්වන්නේ අපි ඒ දුක් ඇති කරගන්න දුක් ඇති වෙච්ච ස්වභාවයන් මොනවද කියලා තේරුම් අරගෙන ඒ දුක් ඇති වෙච්ච ස්වභාවයන් දුක් ඇති නොකර ගන්නා ස්වභාවයන් බවට පරිවර්තනය කරගන්න එක මෙන්න මේ මේ හැකියාව හදාගන්න එකයි මේ සතිපට්ඨානය පුරුදු කිරීම තුළින් සිහිය පුරුදු කිරීම තුළින් අපිට ළඟා කරගන්න පුළුවන්කම හම්බ වෙන්නේ. ඇත්තටම කියනවනම් අපි ගාව තිබිච්ච අර මමත්වයේ අදහස් හිඳයි මේ විදිහට අපි මේ කාරණාවල් දුකට ඇදලා දැම්මේ. මොකද ඒවා අපිට ඕන හැටියට පාලනය කරන්නට, වෙනස් කරන්නට, හසුරුවන්නට ගිය හන්දයි. නමුත් දේශනාවේදී කියලා තියෙන හැටියට අපේ තියෙන ඒ අදහස් ටික අර කරන්ට ඕන කමට යන්ට දෙන්න පුළුවන් නම් කරන්ට ඕන භාවයට අයින් වෙන්න දෙන්න පුළුවන් නම් ඒ දේෙන් නිදහස් වෙන්න පුළුවන් කමක් තියෙනවා නම් ඒ දේ බැහැර කරන්න පුළුවන් කමක් තියෙනවා අපේ තියෙන ඌමනාවල් ටික ඒ අත්‍යවශ්‍යකම් ටික නැත්නම් මනාපයන් ටික මගේ කියන කන් ටික ඔක්කොම අයින් කරන්න පුළුවන් කමක් තියෙනවා නම් අන්න අපි පත්වේවි අර බුදුහාමුදුරුවෝ දේශනා කරන ඒ ඒ සතිපට්ඨානය පුරුදු කරන සිහියෙන් සහ සම්පජන්යෙන් යුක්ත වෙච්ච සම්පජඤ්ඤ තේරුම් ගන්නට තේරෙනට පටන් ගන්න පුද්ගලයෙක් හැටියට. ඉතින් ඇත්තටම කියනවා නම් එහෙම වුණා නම් එහෙම සැපසහගත වේදනාවක් අපේ ශරීරයට දැනුණත් නෑ පළවෙනිම දුක්යෙන් පටන් ගමු. දුක්සහගත වේදනාවක් අපිට දැනෙන්න පටන් ගත්තොත් අපි ඊට පස්සේ ඒ කාලෙකදී අපි කියාවේ ඔව් දුකක් තියෙනවා තමයි ආහවල් තැන තමයි තියෙන්නේ නමුත් කමක් නැහැ. නමුත් දැන් වෙනකොට එහෙම කියන්න හෝ එහෙම කරන්න බැරි වෙන්න පුළුවන්. ඒක ඊට වඩා අපිව පෙරලලා දාන දෙයක් බවට පරිවර්තනය වෙන්නත් පුළුවන්. හෝ එහෙම නැත්නම් තවත් පැත්තකට ගියොත් එහෙම සැපසහගත වේදනාවක් ආවොත් අපි ඒකට ඇලෙන්ට වුණා නම් සිහිය පුරුදු කිරීමත් එක්ක අපි තේරුම් ගන්න පටන් ගන්නේ නෑ ඒකට ඇලෙන්න දෙයක්වත් නෑ මම දන්නවා ඒක තියෙන විදිය ඔහි තියෙචාවයි ඒ වගේමයි උපේක්ෂාවකට ඉතින් ඔය ආකාරයටමයි අර සිටිවිලි කරන ස්වභාවයත් මේ ලෝකයේ තියෙන දේවල් ටික අපිට දැනෙන්න තේරෙන්න පටන් ගන්න ස්වභාවයේදී ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒව ගැන පස්සේදී කතා කරන්නට හොඳයි කියලා මම කල්පනා කරනවා. අදට කල්පනා කර ගන්න ඕන පින්නතුනේ පළවෙනියෙන්ම අපි අපේ මේ මිත්‍රයාව මිතුරාව තේරුම් ගත යුතුයි. කවුද අපේ මිතුරා? ආනන්ද හැමුදුරෝ උන්වහන්සේ කියන හැටියට අපේ මිතුරා තමයි මේ ශරීරය. අපිට මේ ලැබිලා තියෙන ශරීරය. එහෙමනම් මේ ශරීරය තුල තියෙන මේ දේවල් එක්ක අපේ යෝජනාව තමයි මගේ පුද්ගලික. මේ දේවල් වලට මිත්‍රශීලීව මිත්‍රශීලී භාවයෙන් ඒ දේවල් හසුරුවා ගන්නට එහෙම නැත්නම් ඒ දේවල් දැක බලා ගන්නට අපි පුරුදු වුණා නම් අපි ඉගෙන ගත්තා නම් මම හිතනවා ඔය කියන කල්යාණ මිත්‍රයම අපිට ප්‍රකට කරගන්නට පුළුවන් කමක් හම්බ වේවි මේ ජීවිතය තුළ. කවදාවත්ම අපිව අතහැරලා යන්නේ නැති විදිහට. එහෙම නැත්නම් ධර්මාර්ගයේ සම්පූර්ණම ගමන අපිත් එක්ක ඉන්න ඒ මිත්‍රයෙක් කල්යාණ මිත්‍රයෙක් බවට පරිවර්තනය කරගන්නට පුළුවන් කමක් හම්බ වේවි. ඉතින් ඒ දේ කරන්නට මූලිකව වුමනා වෙන්නේ අර සාමාන්‍ය ලෝකයේ තියෙන සෝ සාමාන්‍ය ලෝකයේදී සාමාන්‍ය ජීවිතයේදී අපි කරන කියන දේවල් වලට පවා සිහිය පුරුදු කරන එක යොදව ගන්න එකයි සිහියෙන් යුක්තව කටයුතු කරන්නට උත්සාහවන්ත වෙන එකයි එහෙම කරලා පරයන්කයට හෝ සක්මනට එනකොට අපි අර ඒ හැම දෙයකටම මිත්‍රශීලී භාවයක් නැත්නම් මෛත්‍රිය මුසු වෙච්ච ඒ ස්වභාවයක් පුරුදු කරලා තියෙනවා නම් මෛත්‍රිය මුසු සිහියක් පුරුදු කරලා තියෙනවා නම් සරල හැටියටම කිව්වොත් අපේ මේ ශරීරය තුල තියෙන වේදනාවක් හෝ වේවා දැනීමක් හෝ වේවා දිවීමක් හෝ වේවා නැතිවීමක් හෝ වේවා ආනාපානේ දැනීමක් හෝ වේවා නැතිවීමක් හෝ වේවා ශරීරය දැනීමක් හෝ නැතිවීමක් එහෙම නැත්නම් කම්මැලිකමක් හරි නැතිවීමක් හරි මොකක් හරි කමන්නේ ඒ හැම දෙයකටම අපේ හිත නැමේවි බොහෝම මිත්‍රශීලී දීලා මේකකටම ඉන්ට අවසරය දෙන්න. අන්න එහෙම වුණාම තමයි පින්නතුනේ අපේ මේ මාතෘකාවත් වෙන අර අපක්ෂපාතී නිරීක්ෂකයා කියන තැනට අපි චුට්ටි චුට්ට කිට්ටු වෙන්නේ. එහෙම වුණාම අපි එක දෙයකටවත් පක්ෂපාතීත්වයක් දක්වන්න නැතුව හා මේ දේ නම් හොඳයි අරක නරකයි කියලා එහෙම සලකන්ට යන්නේ නැතුව අපි හැම දෙයකටම උපේක්ෂා සහගත වෙච්ච නිරීක්ෂණයක් විතරක් යොදවන්නට පටන් ගනීවි. ඒ උපේක්ෂා සහගත නිරීක්ෂණය යොදවනවා නම් අන්න ඒ කෙනාට දැනගන්ට පුළුවන් වේවි තේරුම් ගන්ට පුළුවන් වේවි මේ කාරණාවන් වල මොකක්ද තියෙන ඇත්ත ස්වභාවය කියලා අපි හිතාගෙන හිටියට මේව හැමදාම පවතින කාරණා හැටියට ඒ වගේ ඊට වඩා හරි වෙනසක් තියෙන විදිය අර සම්පජඤ්ඤ කියන කාරණාවන් ටික ඉස්මතු වුනහම දැනගන්නට තේරුම් ගන්නට පුළුවන් කමක් හම්බ වෙවි. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඔයයන්ටත් ඔය කියන විදිහට සතියට නැත්තම් සතිපට්ඨානයට සිහියට වර්තමාන මොහොතේ අවධානයට එන්න තියෙන මූලික ওই වැටකඩලු ටික මූලික අටුකුහුල් ටික අයින් කරගන්නට උත්සාහවන්ත වෙනකොට වෙනකොට අපි ඒ චුට්ට චුට්ට කිතු වේවි ওই කියන කල්යාණ මිත්‍රයා ගාවට. එහෙම කිට්ටු වෙන දවසකට එහෙම කිට්ටු වෙච්ච වෙලාවකට ඔයයන්ටම මේ ජීවිතය තුළ තියෙන සත්‍ය ස්වභාවය හෝ එහෙම නැත්නම් ඔය කියන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදාන ස්කන්ධයේ තියෙන ඇත්ත ස්වභාවයන් ටික ප්‍රකට වෙන්නට තේරෙන්නට පටන් ගනීවි. මේ සතිපට්ඨානය තුළ ඉගන්නවන්නේ නැහැ ගොඩක් වෙලාවට මේවා මෙනෙහි කරන්න හෝ කියන්න කියලා. නමුත් ඒ දේවල් තේරෙන්න වැටෙන්න පටන් ගනීවි. ඉතින් එවන් වූ දවසක් ඇති කර ගන්නට එවන් වූ නුවණක් ඇති කරගෙන නිදහසේ සැරිසරන්ට නිදහස භුක්ති විඳින්න හැකි වෙන වාදයක් වේවා කියලා මේ කියපු වචන ටික මම බලාපොරොත්තු වෙනවා. සාදු සාදු සාදු